ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාවට පිටවත් වෙන දේශනා මාලාවේ 33 වෙනි දේශනාවයි මේ ආරස්ථාංගික මාර්ගය නිවනටම නැඹුරු නන්දමින් වැඩිීමේදී ප්‍රතිපත්තාන සම්මප්පධාන විද්ධිකාද ඉන්ද්‍රිය දල බුද්ධංග යන අනිති බෝධිකාස්ත ධර්ම සියල්ලක්ම භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙන බව කලින් දවසේ දේශනයේ අගහරියේදී ප්‍රකාශ කරන්න තිබුණා. නැදුම් සංගීව මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවය පැහැදිලි කරගෙන ආකාරය විග්‍රහ කිරීමට යම් ආරම්භයක් කළා නමුත් තා අවසාන කරන් තා සම්පූර්ණ කරගන්න කාල වේලාවම දිනනවා. සලායතනයේ පිළිබඳව මේ යථාභූත ඥානය දර්ශනයක් නැති නැති කල්හි අලුන් බැඳීම් මුලාවීම් නැති වීමෙන් සංස්කාරදානස්කන්ධයේ ගොඩනගෙන බවත් භවයත් ගොතාලන සංහාව වගේම විදා දෛවි කවි දුක්ඛම්නක් වැඩෙන බවත් එදා උපකාරක වූ සූත්‍ර කොටසෙන් කියවුණා. අද පළමුවෙන්ම ඒ සූත්‍රයේ ඉතිරි කොටස විග්‍රහ කරන්න බලමු. සත්‍යිත භෝධිකරේ ඥානං පස්සං අත්ථාභූතං ඊතේ ඥානං පස්සං අත්ථාභූතං සක්ඛුඥානං ඥානං පස්සං අත්ථාභූතං සතු සංසස්සං ඥානං පස්සං අත්ථාභූතං යම් පිටං සතු සංසස්සපත්ත්‍ය උපදිති වේදී කාසිකං වාදිකං වාදිකම පිටං වාතං සිද්ධානං පස්සං අත්ථාභූතං සක්කුස්මින් නකාරජ්ජති ඊතේසුන කාරජ්ජති සක්ඛුඥානේන කාරජ්ජති සතු සංසස්සේන කාරජ්ජති චක්කු සම්පස්ස යම් පිටං චක්කු සම්පස්සපත්ත්‍ය උප්පදිත වේදී චක්කුං වාදික්ඛං වාදිස්මස්සං වා චක්කුං කියන ආරද්ධති. තත් අකාරත්ත අකාරත්තස්ස අසංයුක්තස්ස අසම්මෝහස්ස ආදීනමානුපස්සිනෝ විහෙරතෝ ආයතං පංචපාදානස්කන්ධ අපිටං ගච්ඡanti. සංඝාතස්ස කෝණෝ භවිකානන්දි රාග සහගතා චතුරාධ්‍යාන්දිනේ කාටස්ස පහියති තස්ස කායිකාදි දර්ශා පහියන්ති චේතසිකාදි දර්ශා පහියන්ති කායිකාදි සංසාපා පහියන්ති චේතසිකාදි සංසාපා පහියන්ති කායිකාපි පරිලාහා පහියන්ති චේතසිකාදි පරිලාහා පහියන්ති සෝපාය සුඛං චේතෝ සුඛං පිටස්සංවේදී පහණෙනි අස සත්ව පරිද්දෙන් දන්නේ දක්නේ ඊසයන් සත්ව පරිද්දෙන් දන්නේ දක්නේ සතු විඥානයේ සතු පරිච්ඡෙන් දන්නේ දක්නේ සතු සංස්කෘතිය සතු පරිච්ඡෙන් දන්නේ දක්නේ සතු සංස්කෘතිය ප්‍රත්‍ය කරගෙන යම් සියෝ දුක්ඛෝ නිරුත් නොදිවෝ වේදිකයක් වේද ඒද සතු පරිච්ඡෙන් දන්නේ දක්නේ අදී නෑලි රූපයන් නෑලි සතු විඥානයේ නෑලි සතු සංස්කෘතිය නෑලි සතු සංස්කෘතිය ප්‍රත්‍ය කරගෙන යම් සියෝ දුක්ඛෝ නිරුත් නොදිවෝ වේදිකයක් වේද එහිදී නෑලි එසේ නොහැදී නොබැඳී මුලාව ආදීනව දක්නී ලෙසෙන් ආ වූ ඔහුගේ මතු ඇතිවීමට තිබූ පිටන පංචකාදානස්කන්ධය අඩු වීමට යේ. නැවත භාරයක් ගොතාලන්න කුතුහීන් අලුන් සහිත ඒකන කසුපුන ස්වභාව ඇති සංහාවද ඔහු තුළ ප්‍රහීන වේ. ඔහුගේ කායික දිදාවෝ දෙහිමද සෛත්‍ය දිදාවෝ ප්‍රහීන වේ. කායික සංකාපයෝ ප්‍රහීන වේ. සෛත්‍යික පරිහාය උපහිනදී කායික පරිදාහය උපහිනදී සෛත්‍යික පරිහාය උපහිනදී ඒකම කායිකයක්ද ඒක සෛත්‍යික සුඛයක්ද නෙදී ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙන්නේ කරනවා මෙන්න මේ කියපු ශික්ෂණය ආශ්‍රයෙන් ආර්ය ශ්‍රාවකයා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතින ආකාරය ඒ ශික්ෂණය තුළින්ම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුවෙන හැටි පෙන්වන්නේ ජාතකා භූතස් දික්ඛි සාත හෝති සම්මා දික්ඛි යෝ තථා භූතස් සංකප්පෝ සාත වාත හෝති සම්මා සංකප්ප යෝ තථා භූතස් වායාමෝ සාත හෝති සම්මා වායාමෝ යා තථා භූතස් සති සාත හෝති සම්මා සති යෝ තථා භූතස් සමාධි සාත හෝති සම්මා සමාධි කුසීල ගෝපනස්සකාය සම්මං වසී සම්මං ආදීෝසු පරිසුද්ධ හේසු එවමස්කාරං අරියවත් සම්පෝමග්ගෝ භාවනාත්මකෝ කායිකයෙන් දක්වන එතකොට වූවදී ඒ කියලා කියන්නේ අර කලින් කිව් ශික්ෂණය ඇති ඒ ආර්ය ශ්‍රාවකයාගේ ඒ දෙපිටින්ම ඔහුගේ යම් දෘෂ්ටියක් වේද ඒ ඔහුට සම්මාදිට්ඨිය වේ. එබඳු වූවගේ යම් සංකල්පයක් වේද ඒ ඔහුට සම්මා සංකල්පය වේ. එබඳු වූවගේ යම් වායාමයක් වේද ඒ ඔහුට සම්මා වායාමය වේ. එබඳු වූවගේ යම් සතියක් වේද ඒ ඔහුට සම්මා සතිය වේ. එබඳු වූගේ යම් සමාධියක් වේදී යොහුති සම්මා සමාධියදී. කල්පබාම උතුල කාය කර්මය, වචී කර්මය සහ ආදීයේ සුපිරිසුදු වූයේදී. මේ යොහුතුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයේදී. දැන් මෙතන අර සාමාන්‍ය ආරස්ථාංගික මාර්ගයේ කියන පිළිදෙන පිළිවෙතම පිළිවෙලටම කියන්නේ නැහැ. නමුත් අදදුවර කාය කර්ම, වචී කර්ම ආදී සුපිරිසුදු වෙනවා කියලා ප්‍රකාශ කළේ අර කලින් මහා දේශනයේදී මහා චක්කාරිෂ්ඨ සූත්‍රයේ සඳහන් කළ කාරණේමයි ඒ කියන්නේ අර සංගීත මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වීමේදී සම්මා අවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන අංග තුන පහළවන්නේ විරතිචෛත්‍යක වශයෙන්. ඒකයි මෙතන මේ විශේෂයක් වගේ දැනෙන්නේ. ඊළඟට විද්‍රෝධාන වහන්සේ මේ නිවිද ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන විට ඒකම අනිකුත් බෝධිපාක්ෂ ධර්මත් වැඩෙන ආකාරය පෙන්වන්න කරනවා. අසේයන් ආර්යං අට්ඨංකං මග්ගං භාවයතු සතරෝපි සතිවට්ඨාන සාභාවනා පරිපූර්ණ ගච්ඡanti සතරෝපි සම්පදානා භාවනා පරිපූර්ණ ගච්ඡanti සතරෝපි උද්ධිපාදා භාවනා පරිපූර්ණ ගච්ඡanti සතරෝපි පංචති ඉන්ද්‍රියානි භාවනා පාරිපූර්ණං ගච්ඡanti පංච ධනානි භාවනා පාරිපූර්ණං ගච්ඡanti සත්ති බුද්ධංගා භාවනා පාරිපූර්ණං ගච්ඡanti එවං සත්‍ය ඉන්නේ දේ සම්මාලිගණත්තාව විගණ භාවත්තන්ති සමතෝතේ විපස්සනා මෙසේ මේ ආරස්ථාංගික මාර්ගය වඩන්නා වූ ඔහුට සතර සතිපට්ඨානයෝද භාවනා වශයෙන් පරිපූර්ණත්වයටය. සතර සම්මප්පදානයෝද භාවනා වශයෙන් පරිපූර්ණත්වයටය. සතර ඉද්ධිතාදීල භාවනා වශයෙන් පරිපූර්ණත්වයටය. ඉන්ද්‍රිය පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයටය. බල පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයටය. බුද්ධං ධාතක භාවනා වශයෙන් පරිපූර්ණත්වයටය. ඔහු තුළ සමත විපස්සනා යන මේ ධර්ම දෙක යුගනත් එකට බැඳී පවතී. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ විදිහට බෝධිපාක්ෂිය ධර්ම සියල්ලක් සම්පූර්ණ වීමේ අවසාන ප්‍රතිඵලය. සියයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය ඒ ධම්මා අභිඤ්ඤා පරිඥානාති සෝයේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා ඒ ධම්මේ අභිඤ්ඤා පජහති සෝයේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා ඒ ධම්මේ අභිඤ්ඤා භාවේති සෝයේ ධම්මා අභිඤ්ඤා සත්‍තිකාදබ්බා ඒ ධම්මේ අභිඤ්ඤා සත්‍තිකාදේති එතන ගම් ධර්මෝ අභිඥාවෙන් පිරිසිදු ගතිය ගාමිත මේ ධර්මයන් අභිඥාවෙන් පිරිසිදු දැනගන්න ගම් ධර්මයන් අභිඥාවෙන් ප්‍රහාණය කටයුතුද ඒ කර්මයන් අවිඥාවෙන් ප්‍රහාණය කරයි. සම්ධර්මයන් අවිඥාවෙන් වැඩි වෙනස්තාවුද ඒ ධර්මයන් අවිඥාවෙන් වැඩයි. සම්ධර්මයන් අවිඥාවෙන් සාක්ෂාත් කරගන්නාහුද ඒ ධර්මයේ ධර්මයන් අවිඥාවෙන් සාක්ෂාත් කරයි. අවිඥාවෙන් පිළිසිඳ යොත් යොත් ධර්ම හැටියට දක්වන්නේ සංස්කාරාණ සංගයයි. අභිඥාවෙන් ප්‍රමාණය කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ අවිද්‍යාවත් භවතෘෂ්ණාවත් දෙකයි. අභිඥාවෙන් වැඩි යුතු ධර්ම හැටියට දක්වන්නේ සමථයත් විපස්සනා කියන ධර්ම දෙකයි. අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ විද්‍යා සහ විමුක්ති මාර්ග ඥාන, ඵල ඥාන කියන දෙකයි. එන්නකොට මේන් අප අර කලින් සඳහන් කළ ආකාරයට සත්‍විස් දෝධිකාර්ය ධර්ම තුල තිබෙන ප්‍රමාණ තුලයෙන් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. සතර සතිපට්ඨානයේ ආරම්භ වන ශික්ෂණය ආරස්ථානික මාර්ගයෙන් සූදානම් වෙනවා. ඒ ආරස්ථානික මාර්ගයේ හරි හැටියටම පිහිටි සෝවාන් ආර්ය පුද්ගලයා තුල ඒ ඒ පුද්ගලයාට අර අනිකුත් බෝධිපාක්ෂික ධර්ම සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම නිත්‍යත්වවාදී ඉදීමවාදී පහළ වෙන බව සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණිකුලක්ෂය නිසා. සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායන අයම් විස්තරේ මග්ගයන් සඳහන් වෙන්නේ නැතන් කෙනෙක් සතිපට්ඨාන සූත්‍රයේ එකම මාර්ගය කියලා තෝරන්න ඒක අනුව තෝරන්න පිළිඹෙනවා. ඒක ඒක යුක්තිසාගත නැති බව කලින් අවස්ථාවකදී අපි හේතු සාධක සහිතව පෙන්වන්න කළා. දැන් මෙතන තේන මේ ඒකායන කියලා කියන්නේ එකම මාර්ගය කියන අර්ථයෙන් නෙවෙයි එකම අරමුණකට යමු. ඒ කියන්නේ නිවනට යමු. ඒක නිසා තමයි මේ පාඩේ අදට එන්නේ ඥායස්ස අධිගමාය නිබ්බානස්සති කිරියාය. ලෝකෝත්තර මාර්ගය ලබා ගැනීම සඳහා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ආරම්භයක් අතර සතිපට්ඨානයෙන් කෙරෙන්නේ. ඒ එහෙ පටන් ගත්ත ආරම්භය සම්පදාන ඉද්ධිපාද ඉන්ද්‍රිය බල ගොඩ සංගෝතේ ආරස්ථානික මාර්ගයෙන් පිළිගන්නේ. දැන් මේ මහා සලායතනික සූත්‍රයේ කීප වර්ගම කීප දැනකම කියවුණා. ඥානං කස්සං යථා භූතං යන වචන. සත්‍ය පරිද්දෙන් දැනීමක් දැකීමක් ගැන කියවුණා. අත පිළිබඳව, රූපයන් පිළිබඳව, චක්කු විඥානය පිළිබඳව, චක්කු සංස්කෘතිය පිළිබඳව, චක්කු සංස්කෘතිය නිකාය තියෙන විවිධ විඥාන පිළිබඳව. මෙන්න මේ කියන යථා භූත ඥානය කුමක්ද කියලා අපි ටිකක් ඉන්නකල බලමු. සංඥාව නිරිඟුවට ඉක්මා කරලා තියෙනවා ධර්මයේ. මෙන්න මේ සංඥාවේ මරීච ස්වභාවය කුමක්ද කියලා ටිකක් ඉතලා බලන්න වටිනවා. මිනිසු කාලයේ තනිකලාවක ඈත පෙනෙන නිරිඟුවක් දක්නම ඒ නිරිඟුවේ ජලය පිළිබඳ සංඥාවක් ඇති කරගන්න. ජලය කියලා හිතාගන්න මඤ්ඤණාවක් ඇති කරගන්න. ඒ සංඥාවන් වලින් මඤ්ඤණාවක් ඇති කරගන්න. එහෙම හිතාගෙන ඒ මිනිගොඩ දිහාට දුවන්නේමක් නිසාද මේ දිවීමෙන් අර සමාත් ඒ ජලයක් අතර ඇති පරතරය ගෙවා දමලා ඒ ජලයට ලං වෙන්න පුළුවන් කියන හැඟීම මොනවා තුළ තිබෙන නිසා. නමුත් මොනවා තේරුම් නොගත්තු කාරණයක් තිබෙනවා. මේ පරතරය දුවලා ගෙවන්න බෑ කවදාවත්. මේ පරතරය ගෙවා දෙන්නේ නැහැක්ක. දෙකොණක් ඇති දාක් නැදක්ද තිබෙනවා. දෙකොණක් ඇති දාක් නැගත්තු තිබෙනවා. මේ කවදාහරණය කියේ එකයි. ඒකට ඇසරින් කරලා ගත්තනම් ඇයට තෙන්නේ මේ යම් කිසි දේ ජලය කියලා වෙන් කරගත්තනම් ඒක තුල කරතර ඒක තුල තියෙන කරතරේ මේ කාරණා තුනම අවශ්‍යයි. මේ කියාපු සංඥානයේ අවස්ථාව. අන්නේ කිසි කාර කරතරේ ගෙවා ගැනීම නැක්ක. මේක ගෙවා ගැනීම නැක්ක බව තේරුම් ගත්ත විමුක්ත පුද්ගලයා. අර නිරුද්ධ වෙච්ච දුවන්නේ නැහැ. ඒ තැනත්තා ඒ රහතන් වහන්සේ විච්ඡේදිච්ච මත්තං ගවිසති ආදී හෝති ආදී වශයෙන් දැක්වූ පරිදි දුකෙහි සිට මතින් නවතින. ඇතුෙහි ඇතන මතින් නවතින. දැනෙහි දැනන මතින් නවතින. දැන දැන දැද්දේහි දත් මතින් නවතින. මෙන්න මේ විදිහට මේ මඤ්ඤණා කරන්න යන්නේ නැහැ ඊළඟට මේ සංඥාව අනුව මඤ්ඤණා කරන්න යන්නේ නැහැ දුක දෙයක් ඇත දුක කෙනෙක් ඇත කියලා එහෙම මම හොයා කරන්න යන්නේ. ඇති ඇති මාර්ගය පිළිබඳවත් එහෙමයි. මෙන්න මේ මඤ්ඤණාවන්ගෙන් විමුක්ත තත්ත්වය රහතන් තුල රහතන් වහන්සේ කෙනෙකු තුල තිබෙන බව. අර කලින් අවස්ථාවක උපකාරයක් වූ අභිචෝදන සූත්‍රයෙන් උපකාරයක් වූ පාඩකෙම පැහැදිලි වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වුණා අරහත්ත්වයට ප්‍රතිඥා කරන වික්ෂුන් වහන්සේ නමක්. රහත්දව සමා ලැබූ බව ප්‍රතිඥා යාහිතින රහතන් වහන්සේ නමක්, වික්ෂුන් වහන්සේ නමක් විච්ඡකුත මුත විඤ්ඤාත කියන කාරණා පිළිබඳව කළ යුතු නිවැරදි ප්‍රකාශනය. මොකක්ද මේ ප්‍රකාශනය? විච්ඡේකෝං ආවුසෝ අනුපායෝ අනපාය අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අප්‍රතිපද්දී විපමුක්තෝ විසංයුක්තෝ විමරියාදි කතේන චේත්තා විහරණ. එතන මම විච්ඡේ පිළිබඳව ලං වෙන්නෙත් නැතිව ඈත් වෙන්නෙත් නැතිව ඒ අතුරු කරගන්නෙත් නැතිව එලි බැඳෙන්නෙත් නැතිව එයින් නිදී එයින් ගැලවි මායින් කර නොගත් සිතකින් එක්ක වාසය කරනවා. දැන් මේ ආකාශයේ අර්ථය අපේ මිරිඟුව පිළිබඳව මේ කාරණයන් තේරුම් ගන්න බලමු. මිරිඟුවකට ලං වෙන්නත් බෑ ඇත් වෙන්නත්. සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේ මිරිඟුවක් දැක්කාම ඒක පිළිබඳව ජලය පිළිබඳව සංඥාවක් ඇතිගෙන විපාකේ නිසා බොන් කැමැත්ත නිසා. ඒකත් දුර යන එකයි පිළිතුර. අපි ටිකකට හිතාගන්න කෙනෙක් දැකලා මේ ඉහිරිය දැකලා ඔන්න ගංගොතුරක් බලන් ගලාගෙන යනවා කියලා බය වුණා කියලා ඒක නැත්ත ආපහු ගිහලා දුවන්න ගිහින් දුවුවොත් ටිකක් දුර ගිහිල්ලා හැරිලා බැලුවොත් ඒත් පිටිපස්ස මේන් අපිට පේනවා ඉහිරියට ලංවන්න ලංවන්න ඈත තමයි ඈත් වෙන ඈත් වෙන ළඟම ඔන්න ඔක නිසා රහතන් වහන්සේ අර දිත්ත සුඛ ආදී ඉහිරියට ලං වෙන්නේ නැහැ ඈත් වෙන්නේ අනිත් හිතින් ළඟීම ඇතින්ද කැම කරන්නේ නැහැ. කලින් මේ විදිහට කරනවා වගේ තියෙනවා ලෝකය. අනුපාය වනපාය. ඒ වගේම අනිශ්චිතය ඇතුළු කරගෙන. මොනවාද දලාසියක් කියන තැනක් කියලා කියන මනස කියලා. අත්පටිබද්ද සිටින් එහි බැඳීමේ නැහැ. විපමුක්ත ඉදලේ කියන සංඥාවෙන් නිදිලා. අරඤ්‍යනාවෙන් නිදිලා. විසංයේ ප්‍රේම ගැලවිලා. විමර්යාදි කතේ මායින් තුම කරගත්තා. මොකද්ද මේ මායින් කියන්නේ? දෙකොණ කහ නැද දෙකොණ කහ නැද අර කලින් කියාපු ඇස වෙනමයි රූපය වෙනමයි පරතරය කියලා ওই දෙක මේ මායින් කරගන්නකුත් නැහැ ඒ හතන්නේ දැන් එතකොට මේ ප්‍රකාශ කළ කාරණා අනුව අපිට පේනවා මෙන්න මේ මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ අර විස්සසුතමුක ආදිය පිළිබඳ වස්තුත්වයක් ඇති කරගෙන ඉන්න දෙයක් කියලා හිතාගෙන ඉන්නේ. සංඥාවෙන් කෙරෙන්නේ ඒ දකින්න දෙය දකින්න දකින්න දෙයක් සිදෙනවා අතන දෙයක් සිදෙනවා කියලා හිතා ගැනීම ආදී. එහෙනම් හිතා ගැනීම නිසාම තමයි අර කලින් අප සඳහන් කර ගේන යේන හිමාඤ්ඤන්ති කතෝ කම්හේ කියන්නේ අහා කියලා. ඒ දෙයට අනුපස්සනාවෙන් ගාථාවෙන් උපදා දැක්වුවා. ඒ මඤ්ඤණා කිරීම නිසාම ඒ දෙයක් වෙනවා. ඒ දෙයක් තියෙන නිසා මේ අනිකක් බලවටපත් වෙනවා. දෙයක් වෙලයි යම් දෙයක් වන්නේ කියලා ප්‍රකාශ කළේ ඒකයි. දෙයක් හැටියට ගැනීම නිසාම ඒකට ලං වෙන තරම උත්සාහයෙන් මේක ඈත් වෙනවා වගේ තියෙනවා. එන්නෝක එතකොට ඒ සාමාන්‍ය නඩ අපිට අපි මූලකාරිය සූත්‍රය පිළිබඳ විග්‍රහයදී දිගින් දිගටම කාගත් හැකලා දැනීම් මට්ටම් තුනක් ඇති බව. අඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා. අසුතවත් පුතඥයා සංඥාවෙන් බැඳිලා ඒ අනුව වඤ්ඤනා කරනවා. කටදී කටි සංඥාව ඇති කරගෙන කටදී පිළිබඳව හඳිනවා. කට ප්‍රතිවිය දෙයක් කියලා හඳිනවා. ප්‍රතිවියෙන් කියලා හඳිනවා. ප්‍රතිවිය වගේ කියලා හඳිනවා. ප්‍රතිවියෙන් කියලා හඳිනවා. දෙයක් ඇති හිතාගෙන. මේ පිළිබඳවත් එහෙමයි. නමුත් ඒක පුද්ගලයා අර විචිෂ්ඨාණය ඇති කරගෙන හේතුපත්‍ය සමවාය පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙන නිසා. නමුත් පිළිසින් දැනගැනීමක් තාම නැහැ. ආශ්‍රය වාංශය ගෙවලා නැති නිසා නිකන් හික්මෙනවා. සංඥා ඇති කර නොගැනීම. විමුක්ත පුද්ගලයා රහතන් වහන්සේ පරිඥාත වශයෙන් සම්පූර්ණයෙන්ම පිළිසඳ දැනගෙන මේ සංඥාවන්ගේ මරිච්ච ස්වභාවය. දැන් එතකොට මේ විදිහට අපිට පේනවා මේ මේ සංඥාවෙන් මේ මඤ්ඤණාවලින් කෙරෙන්නේ අර වස්තුත්වයෙන් කලකලා මේ දෙයක් හැටියට කලකාගෙන හිතා ගැනීම. මේ හිතා ගැනීම ගොඩක් මෙතන තියෙනවා. ඊළඟට මෙන්න මේ මෙහෙම හිතාගත්තු දෙය අල්ලා ගැනීමටත් එක්තරා උත්සාහයක් කෙරෙනවා. ඒක කෙරෙන්නේ මේ සංහාරි. සංහාර නිසා උපාදානය. මේ දෙයක් ඇතුළේ හිතාගත්තු දේ අල්ලා ගන්නත් උත්සාහයක්. දැන් මෙතන මේ කාරණා තුනක් තිබෙන බව අමතක වෙනවා ඒ නිසා. දැන් මදු මදුපිණ්ඩික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේ අපිට විශේෂ පාඩයක් හමු වෙනවා මුලින්ම පාඩියේ. කතුන්දි කතුන්කෝ පටිච්චාවසෝ රූපේක උත්පජ්ජක් විඥානං කියලා. අසත් රූපයක් සත්‍ය කරගෙන චක්කු විඥානය ඇති වෙනවා. එතන මහා ගැඹුරු කාරණයක් තිබෙනවා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ සාහම ගැඹුරු තැනක. චක්කුන්ති පටිච්ච රූපේක උත්පජ්ජක් චක්කු විඥාන. අසත් රූපයක් සත්‍ය කරගෙන චක්කු විඥානය උපදිනවා. අසුරින් ඥානෙ ප්‍රතිසංස්කන්න දෙයක් බව තේරුම් ගන්න. ඒකම අර කලින් කියාපු දෙකොන සහ නැදෙතනින්ම මතියන. ඇස ඇසත් ඊටත් වෙන්කර ගැනීමමයි වෙන්කර දැන ගැනීමමයි චක්කුරි ඥානය කියලා කියන්නේ. යම් අවස්ථාවක ඇස වෙන් කරගත්ත නම් මේ ආධ්‍යාත්මික ආයතනයයි කියලා. රූපය වෙන් කරගත්ත නම් මේ බාහිර ඊට පිටින් තියෙන ආයතනයයි කියලා. ඒක තමයි චක්කුරි ඥානය. ඕක මැද ඕක තමයි පරතරය. එතකොට මෙන්න මෙතනම තියෙනවා දකුණ කොන නැද. මේක තේරුම් ගැනීම පහසු වෙනවා අප කලින් අවස්ථාවක දැරි දැක්වූ වඩුවා පිළිබඳ උපමා විදිහට ගන්න. සඳහන් කළ අර දොරක් හදන වඩුවේ බෑලි දෙකක් කුරුද්දලා ඒ දොර හදනකොට මේ බෑලි දෙකේ හරකරිය ගැන අවධානය මානසිකාරයේ වෙන අවස්ථාවේදී කතා කරනවා. මේ ලෑල්ල අනිත් ලෑල්ලේ හේතුව. මේ ලෑලි දෙකේ හේතුව හරි නෑ. එන්නත්නම් හරි කියලා ඒකට හිතනවා. මේ ලෑලි දෙකේ හේතු වීමක් ගැන කතා කරන්නේ. ලෑලි දෙකේ සංස්පර්ශයක් ගැන කතා කරන්නේ. පොඩ්ඩක්ගේ මානසිකාරය අර දෙකක් හැටියට දැන් බෙදිලා ගියා. දොර එකක් හැටියට නෙවෙයි ලෑලි කඩු දෙකක් හැටියට. ඔන්න ඒ විදිහ දෙයක් මේ චක්කුන්ට කටිත් දෙනු දෙකක් වගේ එකක් පිටින් යාන කියන තැන තියෙනවා. ඇදරින් කරගත්තා. රූපය වෙන් කරගත්තා. ඒ වෙන් කරගෙන ගැනීම විඥානයයි ඒක තමයි පරතරේ ඒක තමයි නැද. ඔන්න ඒ දෙකම තමයි දෙකෙන් තුමතු. මේ චක්කු සංපත්තිය කියන එක ඇතුළත ධර්මානුකූලව බලනකොට තාමත් සංකීර්ණ අවස්ථාවක්. ඒක ඇත්ත වශයෙන්ම දෙකක් මේ මෙන්න මේ දෙකමක් සහ නැදක් කියන දෙයක්. දෙකමක් නැදක් ඒකයි. මෙන්න මේ දෙකමක් නැදක් තිබුණත් මොකද මේ නැද මත කාහැරීමක් සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකයා තුල තිබෙනවා. මැදෙනකකා හැරිලා අතර මැදෙන නොතකා හැර දෙකොණ ගැටීමේ සැක කරන්නේ සැක තමයි උත්සාහය තමයි උපාදානය කියලා. ඒක සංහාවෙන් කියන එකක්. සංහාව අනුව උපාදානයක් වෙනවා. හරියට අර මොහාන හිතාගෙන දැන් මම මෙතන ජලය අතන මම ජලය බොන්න ඉඩෙන්ටිටි කියනවා කියලා දුවන්න පටන් ගන්නවා. වර්තරේ අමතක කරනවා. ඔන්න ඔය විදිහේ දෙයක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය ඥානෙ. අර පරතරේ ආමතක කර කිරීමට සුදු දෙන්නේ සංහාව සංහාවේ තියෙන අර සංහාරයක ලේප ලේප කියලා නම සඳහන් වෙනවා. ධාතුව. අ යන්නේ සංහාවේ තියෙන ලාටු ගතියෙන් තමයි අර නැද පරතරේ මකාලන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ සංහාව මෙහුම්කාරීත්වයට මාතලා තිබ්බනේ මේ මෙහිමේදී ගඩේන දෙකීමේදී මේ තිබ්බනේ කියන තිබ්බති සංතිබ්බති කියන පද දෙක යොදනවා මෙහිමකට දෙකීමකට දෙකට මෙහිමේදී දෙකීමේදී දෙකම කරන්නේ අර පරතරය අඩු කරලා ඒ ගැටල යනවා එතකොට මෙන්න මේ උපාදානය කියලා කියන්නේ මේ විදිහට සංහාව නිසා සංහාව පීඩ කරගෙන දෙකන ගැටල යන්නේ සතයි. බුදුරජාණන් වහන්සේ උත්තරී පාඨේ පාරායන වගේ චිත්තනෙත්තේ සූත්‍රයේදී ඊටාත්ම ගම්භීර අර්ථයක් ගාථාවකින් පෙන්වී කරනවා මේ තණ්හා නැමැති තිබ්බණිය මේ ලඟුම් කාර්ය ඉක්මවලා දෙතුන් කාර්ය ඉක්මවලා විමුක්තිය ලබන ආකාරය යෝගන්තේ විදිස්වාන මැජේ මන්තා නලිප්පති සංග්‍රෝමි මහා පුරිසෝති පෝද තිබ්බණි මත්තගා යම් කෙනෙක් සංජිත තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නොයලෙයිද ඔහුට මම මහා පුරුෂයායි කියන්නේ. එතෙම මේ ලෝකයේ තිබ්බනි නම් වූයේ මේ නැහුම් කාර්යය, මේ දෙතුන් කාර්යය ඉක්මවාගියේදී මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේම බරණැස ඉසිපතනේ බුදුරජාණන් වහන්සේ වැඩවසන අවස්ථාවක සවිද භික්ෂුන් වහන්සේලා පිරිසක් මණ්ඩල මාලයේ රැස් වෙලා මේ ගාථාව මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. එවැනි ඒ කාලේ බුද්ධ කාලයේ ඒ ගැඹුරු ධර්ම සාකච්ඡා සඳහා ඉදිරියට ගත්තේ මේ කාලේ ඉදිරියට ගන්න ධර්ම කොටසක් වගේ දේවල් නෝනේ. ප්‍රතිත්ති නිපාතයේ පාරායන අටක පාරායන වර්ග වෙන මේ ගැඹුරු ධර්ම කොටසක්. මේ ස්වාමීන් වහන්සේලා එතකොට මේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාවෙන් මේ විදිහට මතු කර ගන්නවා. එවැනි භාග්‍යතුන් වහන්සේ විසින් පාරායණයේ සිංහ පංහිණේ මෙහිම ගාථාවක් ප්‍රකාශ කරලා තිබෙනවා. මේක මේක මේ කියන කොන් දෙක ගහ නැද කුමක්ද? ඒක පාළියෙන්ම සඳහන් වෙන්නේ මේ විදිහට. සතමෝ මුඛෝ අන්තෝ ඒකෝ අන්තෝ සතමෝ දුතියෝ අන්තෝ කිං මග්ගේ කාතිද්දමේ. එවැනි මෙතන මේ කියන ඒකාන්තයක් කුමක්ද? එක කොන කුමක්ද? දෙවෙනි කොන කුමක්ද? නැද කුමක්ද? නැහොන් කායේ කවුද? මේ මාතෘකාව යටතේ මේ සංකල්පතාවය අනුකූල පළමුව ස්වාමීන් වහන්සේ එනදී ප්‍රකාශ කරනවා. භක්ෂෝ කුමාරකෝ ඒකවන්තෝ භක්ෂ සමුදේ දුතියන්තෝ භක්ෂ නිරෝධෝ මධ්‍යේ සංඥාතිබ්බමි සංඥායිනං තිබ්බති තත්ත්වයේ භවස් අභිනිබ්බත්තිය. ඒතාවතකෝ ආවතෝ වික්ඛු අභිනේයං අභිදානාති පරිණේයං පරිගානාති අභිනේයං අභිදානන්තෝ පරිණේයං පරිඥානං ගානන්තෝ වික්ඛේව ධම්මේ දුක්ඛ සංකරෝහි එවැනි ස්පර්ශයේ ඒකාන්තයේදී ඒක කොනකි. ස්පර්ශයේ සමුදය ස්පර්ශයේ හැටගෙන දෙවෙනි කොනේ. ස්පර්ශ නිරෝධිය නැදේ. ධර්මකාරී සංහාරය. මොකද ඒ භවයේ ගැට භවයේ ගැට ගැසීමක භවයේට නැත්ම දමන්නේ නැහුම දමන්නේ සංහාව නිසායි. මේ කාරණේ තේරුම් ගත්ත පමණකින් මේ භික්ෂුවක් අභිඥා වශයෙන් විශේෂඥාන් ගත යුතු අඥාවකින් ගතිත්ව පඤ්ඤාවකින් දැනගෙන අඥාවකින් ගතිත්ව අඥාවකින් දැනගෙන පඤ්ඤාවකින් ගතිත්ව පඤ්ඤාවකින් දැනගෙන දීපදන්නේ මුක්තද කරන්නේ එහෙම ප්‍රකාශ කරාට පස්සේ දුලින් කාර්යහත්ය ගමක් සමන්දී මත ප්‍රකාශ අපි දැන් ඒක කාරාංශ වශයෙන් පිටින් සඳහන් කරමු ඔය රටාවල තමයි උපිරි කුර මූලික වශයෙන් ටික විතරක් සඳහන් කිරීම තැන්නේ ඒ කාරණා පිළිබඳව තමයි එකපමණ අතීතය දුරුම් කරන අනාගතය නද වර්තමානයේ අතිපන්න සංකාරී අන්තය. උපකරණ කරන තුන්වෙනි කාරණාව තමයි තමන් දීම පිටපත්. එක තමයි සුඛ වේදනා, සැප වේදනා. දෙවෙනි තමයි දුක් වේදනා. නද අදුක්ඛමතික වේදනාව. අද අදුක්ඛම දුක් වේදනා. අනිකාරිය තමයි. හතරවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමයි. එකතන නාමය. දුරුකන රූපය. නැගින් නාමය නම් කාලිකන්. පස්වෙනි ස්වාමීන් වහන්සේ නමක් තවත් මතක තිබුණා. එකතන ආධ්‍යාත්මික ආයතන ආයතන 6. දුරුකන බාහිර ආයතන 6. නැද විඥානය සංකාරය සංහා. අයින් සංහා තමයි නම් තමයි අපි ඉතිපත් වෙන්නේ. ඒක කොහොමද සංකාරය? සංකාරය කියන්නේ පංච පාදානක් නිදි තමයි. ඒ සංකාරය කියන තැන කියන සංකාරය. මොනින් කියන සංකාර සමුදේ. සංකාරය හට ගැනීම. ඉන්නේ කොහොමද? සංකාරය නිරෝධය. සංකාරය සංහා. මේ විදිහට විවරණ හයක් සභාව ඉදිරියට ආවත් ඒක සාමාන්‍යහසලමක් යෝජනා කරනවා. එතනින් දැන් අපේ අපාතර නිවිදීමේ ඉවරන හයක් මේ ඉදිරිපත් කරලා තිබෙනවා. අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් මේ කාරණේ වාර්තා ඉදිරිපත් කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකට මේක ඉවරණය දෙනවනම් ඒ ආකාරයකට අරගන්න කියනවා. ඒකට එකඟ සාමකාය සාමනාන්ති ලබුත් ගන්න වහන්සේ ළඟට ගිහින් මේ වාර්තා ඉදිරිපත් කරාට පස්සේ ගන්න වහන්සේ එන දෙකල්ලා මුද ගන්න වහන්සේ කියනවා සසම ප්‍රබන්තේ සුභාසිතා. සාධිතීමට හරි. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර. සබ්බේ සංගෝධික කරේ සුභාසිතං පරියාය. මහණෙනි, ඔබලා හැම දෙනාගේම තියෙන ඔය හයම හයම හරි. ඒකේ අතින් බලනකොට පරියායන කියලා කියන්නේ එක්ක අතින් බලනකොට එහෙම එකක් නෑ. සංස්මානිත පායන වර්ගයේ මෙතේ සූත්‍රයේ මෙන්න මේක අදහස් කරේ නම් අස්සේ කාන්තිය හත් සමුදේ දිනවන්තේ නැද පස්වෙනි වේද සංඥාව නම්කාරයි. මේ විදිහට පිළිතුරු දෙන්නේ අපිට පේනවා මේ ධාතාවේ ගැඹුරු අර්ථයක් වගේම සුළුල් අර්ථයක් තිබෙනවා. මේ විවරණ හයම හරි. දැන් අපි බලමු බලමු මේ විවරණ හය ගැන ටිකක් තේරුම් ගන්න මොනවද මේ උත්තර තියෙන මේ විවරණ හය? විදර්ශනා කර්මස්ථාන හයක් හැටියට අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ප්‍රායෝගික වශයෙන් මේ වටිනාකමක් තිබෙන ආසාවක් මේ විවරණයක් ඒ වගේ. දැන් මෙතන මේ කියන්නේ මේ සිද්ධන්නේ. මේ නම් කාර්යය නැත්නම් දෙතුන් කාර්යය. මොකක්ද මේ කරන්නේ? මේ පළවෙනි විවරණය අනුව අත්ත පරිස අන්තර පරිස සමුදේ පස්සේ හට ගැනීම කියන අනිත් කොටස් එක්ක ගැටලනවා. ඊළඟට තිබෙන පස්ස නිරෝධිය අමතක කරලා අමතක කාණරලා. පරිස නිරෝධිය මේ නැද තිබෙන ධර්ම යටයි අවිද්‍යාව කියන්නේ. ඒක නිසා තමයි අර මධ්‍ය මන්තාරලිස්සති නැද තියෙන ධර්මයේ තේරුම් ගත්තොත් ඉතන විමුක්තිය. සංහාරින් මිදුණා. ඒකට නැද තියෙන ධර්මයේ ගැන විශේෂ අවධානය අපි යොමු යුත්තේ. ඒකට මේ සිද්ධාන්තයේ වැඩි සංඥාව අර හත්ය හත් සමුදයක් ගොඩට යනවා පස්ස නිරෝධයෙන් උපකාරණය. පළමුව විවරණය තමයි. සමහරවිට අනුව අතීතයක් අනාගතයක් දක්වනවා වර්තමානයේ සකාරිනේ. සමහරවිට අනුව නාමයක් රූපයක් දක්වනවා විඥානයේ සකාරිනේ. හතරවෙනි විවරණයට අනුව තුන්වෙනි විවරණයට අනුව සතර වේදනාව දුක් වේදනාවක් දක්වනවා අදුක්ඛම සුඛ වේදනාව සකාරිනේ. හතරවෙනි විවරණයට අනුව නාමයක් රූපයක් දක්වනවා විඥානයේ සකාරිනේ. පස්වෙනි විවරණයට අනුව කලාව ආධ්‍යාත්මික ආයතන හයක් බාහිර ආයතන හයක් ගැටලනවා ඥානයෙන් පහරින් අනිවාර්යයෙන්ම අනුව සක්කායත් සක්කාය සමුදයක් ගැටලනවා සක්කාය නිරෝධය පහරින් මේ මනෝවේදී දෙකිනේදී අර කරතරය නොකකා හරින ගැටලන සිද්ධ වෙන බව අපි අඳහන් කළා. මෙන්න මේක මේ මේ අපිට පේනවා නේද යකයි වැඩ ළඟයි මේ මඩ නොකතා හැරීම ස්වාභාවිකව සිදුවෙන දෙයක්. එකක් මන පුද්ගලයා අවිද්‍යාව කලවිල තිබෙන්නේ එතනයි. මේ මඩ හරියාකාර තේරුම් ගත්තොත් ඒක විරාජයට සිදුවෙනවා. මරණයට සිදුවෙනවා. අපහැරීමට සිදුවෙනවා. විමුක්තියට සිදුවෙනවා. දැන් මේ කර්මස්ථාන ගැන ටිකක් ගැඹුරට තේරුම් ගන්න උපකාර වෙන ආගම දූත්‍ර පිටේකින් අපි සම්මත කරගන්න ගන්න කියන්නේ. මේ පළවෙනි නිර්ණයට හස්ත හස්ත සමුදේ පස්ස නිරෝධ කියන කාරණේ කාදාල. සාතයි ගොඩක් අපතම වෙන දෙයක් අනුපස්න. ඉතින් පාටේ දෙයක් අනුපස්න. සුඛංවා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජත්තං බහිද්ධාච යම් කිව්වක් නිවිදං. ඒකන් දුක්ඛං තියත්තාන මොහ ධම්මං කලෝපිනං කුස්ස කුස්ස වයන් පස්සං ඒවං සත්‍ය රියද්දති. වේදනානං කයනා දික්ඛෝ නිච්ඡාතු පරිණිදෝ. ආධ්‍යාත්මික සහ බාහිර සුවෝ දුක්ඛෝ නොදුක් නොසුවෝ යම් වේදිකයක් නේද? ඒ සියල්ලම දුක කැවි තේරුම් අරගෙන දැනගෙන මුලා කරන සුළු බිඳින සුළු දෙයකයි තේරුම් අරගෙන අන්නේ ළඟට අවශ්‍ය වෙන පාටි දුක්ඛ දුක්ඛ වරම් පාස්න. පර්ශයක් පර්ශයක් පාසා දෙවීම දෙවියාම සංගය දක්නේ ඒවම් සත්‍ය විරජ්‍යති. මෙසේ ඒහි වල නැහැලි. වේදනාවන් වේදනාවන්ගේ ක්ෂේත්‍රීමේ සංනා කුසලින් නිදුනා වූ නැති පිරිනීමක් පස්සේ. මේ කියනවා එතකොට අර පස්ස නිරෝධය සාමාන්‍යයෙන් අමතක වෙනවා. සමුදේපක්ෂී වැඩ කරන හිත. අන්න ඒක නිසා පස්ස නිරෝධය. ඒක අර ඒ භංගෝදකින් භංගයේ දකින්න අවස්ථාව වගේ නේද කියවෙන්නේ. පස්වෙනි දේ. ඊළඟට දෙවෙනි විවරණයට අදාළ සිටි සාධක දූෂ්‍යයක් මත කරගන්න බලමු. අතීතයත් අනාගතයත් මේ දෙක තුනක් තිබෙන වර්තමානය. මධ්‍යම නිකායේ භග්ගකසත්වත් සූත්‍රයෙන් අපිට ඒක විස්තර හමු වෙනවා. අතීතං නාමනාගමී වෙන පදප්පී අනාගතං ගතීතං පහින්නං අපස්සං ඥානාගතං පච්චුප්පන්නං චියෝ ධම්මං පස්සත්ත්‍ය විපස්සති අසංහිරං අසංකුප්පං සංවිද්වාමං දෝහේ අතීතයේ දුහුණ බඳින්නේ අතීතයේ ඔස්සේලවන යන්නේ අනාගතේ නොකසන්නේ යහ අතීතයේ ඒ ප්‍රහීනය අනාගතයේ තමන නොකෙන්නේ යන්නේ වර්තමාන වූ ධර්මය මේ තැන වර්තමාන වූ දේ මේ තැන විදර්ශනා වශයෙන් දකිද ඊට නැදෙන්නේ ඒ නොකෙතිනේ ඒ දක්නා වූ විදර්ශනා සත්‍යය නුවණැති බුද්ධලේ වඩන්නේ. මේකත් අපට අර සංස්කාර සම්මර්ෂණයේදී උග්‍ර විදර්ශනාවේදී වර්තමාන සංස්කාරය සම්මර්ෂණය කරන්නේ. අතීතානාගත පච්චුප්පන්න කියන ඒ පිළිවෙලට දක්වන්නේ ඒකයි. අතීත සංස්කාර සම්මර්ෂණය පහසුයි. අනාගත සංස්කාර සම්මර්ෂණයත් පහසුයි. වර්තමාන සංස්කරණය තමයි අතහැරින් අල්ලගන්න අමාරුයි. නමුත් උග්‍ර විදර්ශනාවේදී ඒකයි අම්මා කෙනෙක් කලේ. මේ පමණක් ඇති දෙවෙනි විවරණය. තුන්වෙනි විවරණය. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියනවා. ඒකට අර කලින් අවස්ථාවක දීපව අපි විස්තර කරලා තියෙන චූල වේදල්ල සූත්‍රයේ ධම්මදිනාරහත් මෙහිණ විසාක උපාසකතුමා අතර සැප දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා ගැන කියන දීප සමවිස්තරයක් අවශ්‍ය කිසි කොටසක් විතරක් මතු කරගත්තොත් සුඛ වේදනායි දුක්ඛ වේදනා ප්‍රතිභාවෝ දුක්ඛ වේදනාය සුඛ වේදනා ප්‍රතිභාවෝ අදුක්ඛම දුක්ඛ වේදනාය අවිද්‍යාව ප්‍රතිභාවෝ අවිද්‍යාව විද්‍යාව ප්‍රතිභාවෝ විද්‍යාව විමුක්ති ප්‍රතිභාවෝ විමුක්තිය නිපාතං ප්‍රතිභාවෝ සැප වේදනාවේදී ප්‍රතිභාවය අනිත් වළුව දුක් වේදනාවයි දුක් වේදනාවේ ප්‍රතිභාවය සැප වේදනාවයි මේ දෙක අතර තියෙන චක්‍රාකාර සම්බන්ධයක් මේක මේක නිකන් නෑ නමුත් නැදී තිබෙන අදුක්කම සුඛ වේදනා දුක්ඛ දුක්ඛ සුඛ වේදනායි සිටි භාගය අවිද්‍යාවයි. අන්නර මධ්‍යස්ථ වේදනා උපේක්ෂාව කියතින් නම් අවිද්‍යාව තිබෙන හැටි පැහැදිලි වෙනවා. නමුත් ඒක ඒක හොඳ පැත්තක් කියනවා. විමුක්තියෙන් කියන්නේ විද්‍යා විද්‍යා ප්‍රතිපාද. අවිද්‍යාව ඉවත් කරන හැටි විද්‍යාවම කියනවා. විද්‍යාවේ විමුක්තියම කියන විමුක්තියම ඉවන්නේ කියන්නේ. ඒ කියන්නේ ඒක ඇති. ඊළඟට හතර වෙනි විවරණය බලමු. නාමයන් රූපයක් නැදී විඥාන. මේකට අපි අර කලින් උපුටා දැක්කූ දෝසානුබස්සනාවේ උත්තරින් උපුටා දැක්කූ ගාථා දෙකක් යන්ත්‍රින් මතක් කරගන්න. මේක රූපෝපදාසක්තා ඒක අරූපට්ඨායිනෝ නිරෝධං අපජානන්තාලං කාරූපණං හා ඒක රූපේ පරිඥාය අරූපේසු අසංතිරා නිරෝධේ වේදමුත් යන්ති තේජනා මච්චුහායනෝ යම් සත්‍යෝ රූප භවයන්ට යෙද්ද එළඹෙද්ද අරූප භවයන්හි සිටිනා වූ යම් සත්‍යෝ වෙද්ද ඒ හැම දෙයක්ම නිරෝධන අපජානන්ත නිරෝධය තේරුම් ගත්තා වූ නැවත නැවතත් භාවයටම කන්නේ මේක ඊළඟට විතර නිරෝධන අපජානන සාධාරණතාවෝ වුණා. නමුත් මේක රූපේ පරිණාය ගම් කෙනෙක් රූප පිළිබඳ දැනගත්තනම් අරූපේ නොරඳුනා නම් අරූපේ වසන්තිකා නිරෝධයේ නිස්සන්ති නිරෝධයේ විමුක්ත වෙනවා. මේ කියන නිරෝධය විඤ්ඤාණ නිරෝධයයි භව නිරෝධයයි ඒ විමුක්ත පුද්ගලයන් තමයි මච්චුහායි මාර්ගය පළවහරි. මේක යන්තමින් මතක් කරගන්න try වෙනවා අර කලින් අවස්ථාවකට සඳහන් කළා බුදුගන් වහන්සේ පහළ වෙනට කලින් ඊට පස්ව තරාලාර කාලාම ආදී සූතෙන් විසඳ උත්සාහ කර අරූපය බදා ගැනීම. බුදුගන් වහන්සේ කොමනයි පින්නෙන් කළ දුන්නේ අරූපය තුලත් රූපය හැංගිලා තිබෙනවා. රූපයෙන් මිදෙන්න බෑ අරූපය අල්ල ගැනීම. මේ දෙකම මිදෙන්න ඕන. මිදෙන්නේ කොහොමද? රූප අරූප දෙකම වෙන් කර දක්වන විඥානීය නිරෝධය. භව නිරෝධය. මේ ගැඹුරින් සඳහන් කළ කාරණේ කෙටි උපමාවකාශයෙන් තේරුම් ගැනීමට නම් කලින් අප විතර කීප සැරයක්ම සඳහන් කළ අර ඊදන් දුඩ බල්ලගේ උපමාව ගන්න. ඊදන් දුඩ ඉන්න බල්ලට බල්ලා අර තෙන්නන බල්ලා දිහා බලන්නේ සමාධින ඡායාව දිහා බලන්නේ මක් නිසාද? අර ගලයේ අදිය තමයි විඥානය. නාමයට නැදී රූපයට නැගින් තිබෙන්නේ මේ විඥානය. පෙනෙන බල්ලකත් බලන බල්ලකත් නැගින් තිබෙන්නේ මෙන්න මේ විඥානය. අන්න එතකොට ඒනුත් ගන්න පුළුවන් මේ විඥානයේ නාම රූප දෙකට නැගින් තිබෙනීමක් නිසාද කියලා. මේවා සාමාන්‍ය නාම රූප විඥාන විග්‍රහයේදී මේවා ගැන කියෙන්නේ නැහැ මම හිතන්නේ. එතකොට මෙන්න මේකට අපිට තේරෙනවා එතකොට අර විඥානයේ මක්නිකල් නැදින් තිබෙන්නේ. ඒක පේන්නේ ඒක අවබෝධ කරගන්න අපහසු නෑ. මායාත්මක නිසා. ඒක අවබෝධ කරගත්තා නම් අර බල්ලාර ඒ දණ්ඩ උඩ යහතුම වෛද්‍ය වනවන දොරව දොරව ඉන්නේ නැහැ. ඊළඟට අර ඊළඟට තිබෙන විවරණය අධ්‍යාත්මික ආයතන හයක් බාහිර ආයතන හයක් නැද විඥානය. ඒකත් පිටින් සඳහන් කිරීම සෑහෙනවා. දාන්තිකව පටිච්ච විඥාන සම්භෝධි කියලා හැම සඳහන් වෙනවා. විඥානයක් ඇතිවෙන්නම දෙකක් කියන හැඟීම මුල් කරගෙන ආධ්‍යාත්මික බාහිර ආයතන දෙක කලින් ඔබ සඳහන් කළා. මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා වෙන් කර ගැනීම තමයි විඥානය. ඒක නිසා විඥානය නැගින් තිබෙන්නේ. ඒකකොට ඒක නිසා තමයි ඔතන දැන් ඔය මේ ආධ්‍යාත්මික ආයතන දෙක නැගින් තියෙන විඥානය යම් අවස්ථාවක තේරුම් ගත්තා නම් ඒක වෙන් කර ගැනීම දෝෂය බව. අධ්‍යාත්මයේ ඈත සීමාව බහිද්ධාය නැත සීමාවයි. මේක අතර පරතරයේ මේ හිතන හදාගත්තු එකක් කියලා ඒක අවබෝධ වෙනවා. ඊළඟ හයවෙනි විවරණය. සත්‍යය සත්‍යය සමුදයක්. මේ සත්‍යය කියන වචනේ නිතර හුවෙන්නේ නැති නිසා ඒක තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ සත්‍යය කියන හඳුන්වලා දී තියෙන පංච පාදානස්කන්ධයමයි. සත්‍යය මේ සමූහයක්ම ඇත කියලා ඝන සංඥාවෙන් ගැනීම. සත්‍යය දික්ති කරගන්නේ ඒකයි. මේ සත්‍යයට හේතුව තමයි සමුදය තමයි ඡන්දය. ඕනෑකම කැමැත්ත ඇති වුණාම තමයි මේ සමෝහය එකක් හැටියට ගන්න. ඒ ඡන්ද රාග ප්‍රහාණයම තමයි සක්කාය නිරෝධය. ඔන්න ඒ විදිහට අපි ඒ විදිහට අපි එතකොට මේ විවරණ හය පිළිබඳව කර්මස්ථාන වශයෙන් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණා ගැන අපි අන්තම් කෙටියෙන් විතරයි මෙතන සඳහන් කළේ. දැන් ඊළඟට අපි මේ නැහිමයි දෙතීම ගැන ටිකක් හිතව ගන්න බලමු. මනීමේදී දෙතිමේදී කොතරම් ගැට වැටීමක් අර පරතරය නැති කරගැනීමක් සිදු වෙන බව සඳහන් කළා. මේ ගැට වැටීම් කෙරෙන්නේ ඇදීන් ගොඩින් පැටලීම නිසා. මහාන නැතිම කරනවා. ඉන්දිකටුව යටට යන යන වාරයක් පාසා යටිනෝල ඉදිරියට පැනලා ගැටයක් දානවා. මේ අදගෙනින් නැති තාක් මනීම දික් යනවා. දෙතිමේදී නම් මේ දෙමන්නා දෙතුනක් අතර සම්බන්ධතාවය සමාජයට තෝරගන්න අපහසු වෙන්න පුළුවන්. මහානවා කියලා කියන්නේ දෙකොට එකක් කරගෙන මහාන එකක් කරන්ට තෙත් කිරීම. දෙකොටක් දෙවි දෙකොටක් එකක් කරගෙන මහාන. දෙතිනෙදි කරන්නේ එක නුවරටක් හරි ඌරටක් හරි අරගෙන ඒක දෙකක් කරගෙන දෙපට කරගෙන එකපට දෙපට කරගෙන ගොතාගෙන ගොතාගෙන යනවා. දෙකේදී දිම ගැටලක් වෙනවා. මේ ගැටල තියෙන්නේ අලින් වෙලින් පැටලෙන නිසා. මේ මේ භාර්යගේ තෙන්නේ සංහා රෝමකලිකා නන්දිරාගසාරකා తත්‍ර తත්‍රාදිනන්දිනී කියන ඒ උපෝද මාලාවක් සංහාවට තිබෙනවා. සංහාවෙත් මේ භවම් කාර්ය හඳුන්වනවා. පුනරුපාද යමිත භවයක් ගොතාලන්න ඒ ඇලිවි ඇලිවි සතුටින් සිටීමේ හැලින් සහිතයි. ඒකන සතුටුන ස්වභාවය ඇති සංහාවක් අන්න අර අර ඉන්දිකට අර නැහිම වගේ නැහිමේදී තියෙනදී කරන ඉදිකටුවෙන් හරියම අර යටින් උලෙන් කරන නැහිම එහෙම නැත්නම් අර ගොතන කටුවෙන් නැත්නම් කරන ඒ දෙකම වගේ දෙයක් මේක. ඒ වගේම තමයි මේ භවය ගෙතෙන්නේ සංහා මූල කරගෙන එතන මේ උපාදානිය අදගෙන්නේ ඒ වගේම සංහා මාන දිට්ඨි අයින් දෙලින් පැටලීම සංහාවෙන් නැදීමක් මානෙන් දෙදීමක් දිට්ඨියෙන් පැටලීමක් මේ විදිහ තමයි එතකොට භවය ගෙතෙන්නේ උපාදානිය ඇතිකා ඵලය දිගට දිගට ගෙතෙනවා. යම් අවස්ථාවක අර යටි නූල ඉවර වුණා නම් හරි යටි නූල ඇදලා දැම්මා නම් මුළු මහත් නැවුම එතනම ඉහිලා යනවා. යම් අවස්ථාවක දෙතුමක අර දෙතුන කටුවෙන් දෙසට ඇද ගැනීම වෙනුවට ඉවසට ඇද ගැනීම වුණා නම් අර අදිනහර ගැට කෙන වෙනුවට ඒක ඇද ගැනීමක් වුණා නම් මුළු මහත් දෙතුම ලිපිලා යනවා. දෙතුමේ කියලා ගන්න අදිනාර ගැට පිළක්. මේක මේ පැත්තට සමානකට ඇදගෙනීම නිසා දෙතුමක් වෙන්නේ. එහා පැත්තට ඇදලා දැම්ම හැටිය දෙතුමෙන් පිටින්ම ඒ ක්ෂණයෙන්ම ලිහිලා යනවා. ඔන්න භවයක් භව නිරෝධයක් අතර වෙන කෝකක්. සවස්න ගැට ගැසීම දුක. නැවත්න ගැට දිසීම නැතිනවා. සවස්න ගැට ගැසීම දුකක්. නැවතුම් යතලිහිමක් නැතනවා නසත්‍යන්ති නපුරේ කරොන්ති නසත්‍යන්ති නපුරේ කරොන්ති අත්‍යන්ත සුද්ධීති නතේ වදන්ති ආදාන ගන්ධං ගතිතං විසජ්ජ ආසන්න කුබ්බන්ති කුලින කියන්නේ සූත්‍රම් පාඨයේ අටකම සූත්‍රත්තර සූත්‍රයන ගාථාවක් ඒක රහතන් වහන්සේලා ගැන කියන්නේ එහාතන් වහන්සේලා විමුක්ත පුද්ගලයෝ දෘෂ්ටි කනන්නේ නැහැ. දෘෂ්ටි පෙරතු කරන්නේ නැහැ. මේ ආත්මික සුද්ධ සත්‍යය කියලා කියාපාන්නේ නැහැ. ආදාන ගන්තං ගතිතං සබ්ද ගැට වැටුණු අදිනහර ගැට යටේ විහල ගමලා ආසන්න කුබ්බන්ති කුහිසි ලෝකේ ලෝකේ කිසිම තැනක ආසාවක් කරන්නේ දැන් එතකොට මේ අපේ ගෝධන්තේ විදිත්වාන ආදී ගාථාවෙන් අපි මේ ඉදිරිපත් කළ විවරණය එක්තරකින් කියනවා නම් මේ මුළු මහා දේශනාව පිළිවෙන්න සාරාංශයක් හැටියට උනත් කියන්න පුළුවන් සාරාංශයක් හැටියට උනත් අපි කළ දක්වන්න පුළුවන්. ප්‍රතිපත් මේ මේ සාරාංශ පිළ මේ ගාථා මේ දේශනාව පිළිවෙල අපි ඉදිරිපත් කළේ ඔන්නේ කියන කොන් දෙකයි නැග ඒ කොන් දෙකක් නැගත් පිළිබඳ කථාන්තරය තුලම තිබෙනවා. ප්‍රතිසංස්පාදයේ පිළිබඳවත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව ගැඹුරු දර්ශනයක්. ගැඹුරු වශයෙන් කුහුල් අර්ථ ඇති ගාථාවක් කියලා මේ උබන් යෝගන්තය ආදී ගාථා ගැන සංසම් කළේ ඒකයි. දැන් එතකොට මෙන්න මේ සාරාංශ විදියේ ගාථාව ඉදිරිපත් කරගෙන නිසා දැන් අපි මේ දේශනා මාලාව අවසානයක් දැකීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් නිවන පිළිබඳව ඇති දුර්මත රාශියක හේතුව ප්‍රතිසංස්කාර ධර්මය මධ්‍යම ප්‍රතිපදාවත් පිළිබඳව තිබෙන එක්තරා වැරදි වැටහීම් රාශිය. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අර ප්‍රකාශ කළ ආකාරයට භව තෘෂ්ණාවෙන් භවරාමා භවරතා භව සම්මුත්තා කියන විදිහට භවයේ ඇලෙන්නා වූ මේ සත්‍යයට භව නිරෝධයේ උත්තේජයක් ඇතිවෙන්න පටන් ගන්නවා. ඒක නිසා අටුවාචාර්යන් වහන්සේලා පවා මේ භව නිරෝධයට බය වෙලා ඔය કૃષ્ණාව පිළිගන්නා වූ විවරණ ඔස්සේ නිවන තෝරන ගන්න යම් යම් ප්‍රයත්න දරුවා. ඒකට සතවර්ෂ ගණනාවක් තිස්සේ මෙන්තු විපර්යාස මැද්දේ වල්දිහි වී ඇති නිවන් මඟ පිළිගැනීමට අභිනේදරු ශාසනික ප්‍රයත්නයේ යම් කුසල සම්භාරයක් අත්විඳනවා නම් ඒ සියල්ල මේ දේශනාව පිළ ප්‍රවත්වීමට අපට ආරාධනා කර වදාළ අපි කෝදෙන් මහෝපාද්‍යයන් මහානිකාන මහන්සියට හිමිවේවා. වයෝවෘද්ධ අවස්ථාවේ ප්‍රතිකාර ලැබුම් ධර්මවල සිදුවෙන මේ මහන්සියගේ සියලු රෝගාබාධ සුවමින් ආයි තමයි සසුරණ කළදී සිරාත් කාලයක් අ සතවර්ෂාදී කාලයක් ශක්තියෙන් වැඩෙතිස්වා මහන්සියගේ සියලු ධර්ම ප්‍රාර්ථනාව සම්පූර්ණත්වා ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරගෙන ඉඳීමටත් ලෝකයාගේ අන්නති ලෝකයාගේ යහපත කතා ඒවා ප්‍රතිපත්ති කර ගැනීමටත් නම් දුන්නේ කරියෝගාචර සබ්‍රක්මචාරින් වහන්සේලාගේ දේව කර්මයේ වහවහ මුදුන්පත් වේවා. දියෙන් මඩින්න තවරම තහපත් දෙකෙන් බබලන මිහිරිසුම ගැති අරහත් කියන මේ විසරණ තියෙන්නේ මේකත් වේවා. අපේ හදිවලු දෙමාපියන්ට මොනවට පාදු දුර්ගුණට මේ ජීවන යාත්‍රාවට පිට දුන්න නාටි මිත්‍ර කාර්කාරීන්ට මේ ක්‍රමික දේශනාව මේ කුසලයක් වේවා. ඊළඟ දෙනෙක් නම් සතු යම් බෝධියකින් ඉතින් අනුමහයන් සාක්ෂාත් කරගන්නකෝ. සිල් දෙන්නෝද සිල් ගන්නෝද සිල් ශක්තියෝද මේ දේශනාව මේ කුසලයක් අනුමෝදන්නේ ශාන්ත ප්‍රණීත උතුම් මහා මහ නිවන දුක් කෙලවර කරගන්නවා. ශ්‍රී සම්බුද්ධ ශාසනය විරාත් කාලය ලෝකී ලැබෙනවා සුදේශිත ධර්මපද පුෂ්පයන් රැස්කර ගැනීම මේ දේශනාව මල් තමයි. බුදුජානන් වහන්සේගෙන් පා පරිගුණ ලැබී මේ ධර්ම චෛත්‍ය රාජානන් වහන්සේට උදාරේවා උදාරේවා උදාරේවා එකාකාරයන් හි සංගතන සම්බේ දේව අනුමෝදන් කරන සුත්තාවතා සංහේ සංකතං සාවතා සංහේ සංකතං සංකතං සංකේ සත්තාන්නේ සංකතං නෝකෝත්තර දුන්නේ කාදීයම ගානං දේවා සාගතෝජින් මත්කාදීයම ගානං දේවා රණ්‍යං නෝදිස්සා පිරං අඛණ්ඩේසං ආපාදත්ථා දුන්නඛා දේවානාගානං දේවාතිනං වික්ඛාතිනං වක්ඛාතිනං ඉදං ඒ නාතියං හිතාති නාතේ ඉදං ඒ නාතියං ඉදං ඒ නාතියං ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නාමෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි